බොහොමත්ම පිං ස්වාමීන් වහන්සේ YouTube එකේ ප්‍රශ්නයක් අහලා තිබුණා ඒක ඇත්තටම ඉවර වෙච්ච සම්පූර්ණයෙන් කොටතර නැති නිසා මුලින්ම කියෙව්වේ නැහැ ඒක පටන් ගන්න තියෙන මේ මහත්මයාට පොඩ්ඩක් කියන්නම් රවිත ජයතිලක කියලා මහත්මයෙක් එය ඌරාට ඉෂ්ට වේද කියලා තමයි ඒ එතුමාගේ දෙවෙනි කොටස පටන් ගන්න. හැබැයි එතුමා මට පසුව අපහු දාලා තියෙනවා මේ එතුමාගේ ප්‍රශ්නේ ප්‍රශ්න කොටස් දෙකක් හැටියට ඇත කියලා. එතුමාට පේනවා ඇති YouTube එකේ. හැබැයි දැන් මම ෆෝන් එකේනුයි වෙබ් බ්‍රවුසර් එකේනුයි දෙකෙන්ම අරන් බැලුවා. ඒ පළවෙනි කොටස නෑ මොකක් හරි හේතුවකින් එතුමාගේ ප්‍රශ්නේ කොටසක් YouTube එකේ ඉවත් කරලා. ඒක නිසා අපිට ප්‍රශ්නේ නැහැ. අතර ටිකක් තව තියෙනවද ඒ නෑ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙම. මම මේ ප්‍රශ්නේ කියන්න. එය ඌරාට ඉෂ්ට වේද? ආරම්මණය පැහැදිලි කරන විට එය සාමාන්‍ය ලෝකයේ දකින්න ලෙස ධර්මයේ විස්තර කරයිද? නැතහොත් ඒ ඒ පුද්ගලයාට බද්ධව විස්තර කරයිද පැහැදිලි කර දෙන්නේ නම් ඔබ වහන්සේට පින් අද මෙහෙමයි ඔය අහනවත් අර ස්ටනිෂ්ඨ රූප සම්බන්ධව ඒ ඒ ඌරාට ඉෂ්ට වේද කියන්නේ ඉෂ්ට රූපයක් වෙනවද කියන එක ඉතු වෙනවද කියන එක නෙවෙයි එතකොට දැන් ස්ථානිෂ්ඨ රූප සම්බන්ධව කතා කරනකොට ඒක ඉතින් හරීම සංකීර්ණ ඊටාම සියුම් කාරණයක් හරිම අපහසුයි ඒක තේරුම් ගන්න මොනවද ඉෂ්ට රූප කියන්නේ මොනවද අනිෂ්ට රූප කියන්නේ කියන එක. එතකොට ධර්මා ධර්මයේ ඒක පැහැදිලි කරන්නේ කුසල බලයෙන් ගොඩනගා දෙන්නේ ඉෂ්ට රූපයයි අකුසල බලයෙන් ගොඩනගන්නේ අනිෂ්ට රූපයයි කියන එක. ඉතින් දැන් උදාහරණයක් හැටියට ගත්තොත් දැන් අසුචි ගොඩක් ගත්තාම ඒක ඌරෙකුට ප්‍රියයි. හැබැයි මිනිස්සෙකුට අප්‍රියයි. ඉතින් ඌරාට ඒක ප්‍රියනම් ඒක උට ඉෂ්ට රූපයක් නේද කියලා කෙනෙකුට තර්කයක් ඇති කරන්න පුළුවන්. හැබැයි ඌරාට ඒක ප්‍රියමනාප උනේ ඌ ඌරු జాතිය උපන්න නිසානේ. තිරිසන් භවයේ උපන්න නිසානේ. ඒතොර තිරිසන් භවයේ උපදින්න හේතුනේ අකුසල කර්මයක්නේ. ඒ අකුසල කර්මයෙන් උපන්න නිසා තමයි ඌට ඒක ප්‍රිය වුනේ. එහෙමනම් ඒක යහපත පිණිස හේතු වෙන යහපත් පැත්තට යොමු වෙන කාරණයක් නෙමේ අර දුකෙන් දුකටම අඳුරෙන් අඳුරටම පල්ලෙහාටම ඇද දාන කාරණයක්කට විතරයි ඒක පාදක වෙන්නේ. ඉතින් ඒ නිසා ඌරාට අසුචි කොට ප්‍රිය වුණාට ඒක ඉෂ්ට රූපයක් හැටියට ගන්නෙ නැහැ. ඒක අනිෂ්ට රූපයක් හැටියටයි ගන්නෙ. ඒ අනිෂ්ට රූපය ඌරාට ඉෂ්ඨාකාරයෙන් මනසට දැනෙන්නේ ඒ තමන් ඉන්න වාතාවරණයත් එක්ක. එතකොට එතන තියෙන්නේ තමන් හිතන විදිහ. ඊළඟට තව පැත්තකින් ගත්තහම බුද්ධ රූපය කියන එක ඉෂ්ට රූපයක්. හැබැයි බුද්ධ රූපේ ඉෂ්ට රූපයක් වුණාට දැන් මාගන්ධියා වගේ කෙනෙකුට බුද්ධ රූපය අනිෂ්ට රූපයක් වුණා දෙවනෝ. එයත් මුලදී ප්‍රියමනාපව දකින්න ඇති. හැබැයි බුදුරජාණන් වහන්සේගේට විවාහ යෝජනා කළාට පස්සේ බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කළාම එතන ඉඳන් බුදුරජාණන් වහන්සේගේ දර්ශනය කියන එක අනිෂ්ට රූපයක් හැටියට ඇයට දැනෙනවා. එතකොට දේවදත්ත හාමුදුරුවන්ට බුද්ධ රූපය අනිෂ්ට රූපයක් හැටියට දැනෙන්න පුළුවන්. එතකොට අන්‍ය තීර්ථකයින්ට බුද්ධ රූපය අනිෂ්ටයි වගේ හැඟෙන්න පුළුවන්. හැඟුණට ඒක අනිෂ්ට රූපයක් නෙමෙයි. මොකද බුදුරජාණන් වහන්සේගේ රූපය කියන එකේ දර්ශන මාත්‍රයම ලෝකයට යහපත පිණිස හේතු වෙනවා, અભිවෘද්ධිය පිණිස හේතු ඒකට එයා ඇති කරගන්න තීරණය, එයා ඇති කරගන්න ආකල්පය මොකද්ද කියන එක නෙමෙයි එතන වැදගත්. දැන් ඌරාට අසුචිය ප්‍රිය වීම කියන එක ඌරාගේ ආකල්පය. බුදුරජාණන් වහන්සේ පිළිබඳ මාගන්ධියාට අප්‍රසාදයක් ඇතිවීම කියන එක මාගන්ධියාගේ මානසික ප්‍රශ්නයක් ඒක. හැබැයි බුද්ධ රූපය කියන එක යම්කිසි කෙනෙකුට ස්පර්ශ වෙනවා නම් ඒකෙන් ඒතනත්තාට යහපතක්, ශාන්තියක්, અભිවෘද්ධියක්, හොඳක් සිද්ධ වෙන්නට උපකාරක කාරණයක්. අන්න ඒ වගේ කාරණා තමයි ඉෂ්ට රූප කියලා කියන්නේ. එතකොට අපි හිතමු ආහාරය ප්‍රියශීලී ආහාරයක් ලැබෙනකොට ඒකේ Tamanට ප්‍රියද නැද්ද කියන එකම නෙමෙයි. Tamanට ප්‍රිය මනාප බව අප්‍රිය බව ඒක Tamanගේ මානසික කාරණා. හැබැයි ආහාරය වඩා මේ කය නඩත්තු කරන්නට වඩා උචිතන වඩා උසස් මට්ටමේ තියෙනවා වඩා ප්‍රනීත මට්ටම. ඒතර ප්‍රනීත කියලා කියන්නේ තමන්ගේ මනසට ප්‍රනීතයි කියන එකම විතරක් නෙමෙයි. දැන් ආයුර්වේදයේ කියනවා ධාතු හතක් අවශ්‍යයි අපේ කය නඩත්තු වෙන්න. එතකොට රස, රක්ත, මාංශ, මේදස්, අස්ති, මජ්ජා, ශුක්‍ර කියලා එතකොට ධාතු හතක් ගැන කියනවා. එතකොට මේකෙදි රස කියලා කියන්නේ එක්තරා ධාතුවක්. රස ධාතුව. ඒ රස ධාතුව කියන එක එතකොට කය නඩත්තු වෙන්නේ අවශ්‍ය කාරණයක්. ඒ රස ධාතුව නැතිනම් කයට ඒ අවශ්‍ය ඕජා ගුණය නිර්මාණය කරන්න ඒ පෝෂ්‍ය පදාර්ථ ගොඩනගන්නට ඒ රස ධාතුවේ යම්කිසි උපයෝගීතාවයක් තියෙනවා. ඉතින් අන්න ඒ නිසා තමයි ඒ රසවත් භෝජනේ ප්‍රණීත භෝජනේ වඩා සියුම් භෝජන ඒක වඩා උසස් ඉෂ්ට රූපයක් හැටියට සැලකෙන්නේ. දැන් උදාහරණයක් හැටියට ගත්තන් පස්සේ කිරි ගිතෙල් ආදී වඩා ප්‍රණීත ආහාර හැටියට. ඒතකොට කිරි හැමෝටම ප්‍රිය නැති වෙන්න පුළුවන්. ගිතෙල් හැමෝටම ප්‍රිය නැති වෙන්න පුළුවන්. සමහරු ගිතෙල් පානේ අනුභව කරන්න කැමති නැහැ. හැබැයි ඒක ප්‍රණීත ආහාර. ප්‍රණීත කියලා කියන්නේ මේ කය නඩත්තු කරන්න, කය පෝෂණය කරන්න, මනුස්ස කය නඩත්තු කරගන්න ඒකෙන් ඉතා සූක්ෂම ලොකු සහයෝගයක් ලැබෙනවා. එතකොට මේ සහයෝගය ලැබෙන ඒ ආහාරය Tamanට ලැබෙන්නේ යම්කිසි කුසල බලයකින්. ඉතින් අන්න ඒ වගේ ඒ ස්ථානිෂ්ඨ බව තේරුම් ගන්න හරීම දුෂ්කරයි මොකක් නිසාද අපි ගොඩක් වෙලාවට මේවා තීරණය කරන්නේ තමන්ගේ මානසික තත්ත්වයත් එක්ක තමන්ගේ රුචි අරුචිකම් මත ඒ තමන්ගේ රුචි අරුචිකම් මත ස්ථානිෂ්ඨ බව තීරණය කරන්න බෑ රූපයක ශබ්දයක ගන්ධයක රසයක පොට්ටබ්බයක ස්ථානිෂ්ඨ බව අපි පැහැදිලි කරගත යුත්තේ එහි තියෙන උපයෝගීතාවය යහපත කියන පැත්ත මතයි. ඉතින් ඒක ඒවා ඉතින් ඒවා තීරණය කරන්නෙත් ආයේ අපේ මනසින්නේ. ඉතින් අන්න ඒ වගේ පොඩි ගැටලු සහිත තැනක් එතන තියෙනවා. ඒ නිසා ඒක ගැන වෙන්නට ඕන අහලා තියෙන්නේ.